ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිලියකම ධම්මජීව ස්වාමීන් වහන්සේ අනිකුත් සියලුම මේ වාදක පාදක හතරු විශේෂයෙන්ම අද දවසේ පොයට පිළිගැනීමට පැමිණි සුපාදක හතරු සම්බන්ධ කරගෙන මෙයන්ගේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ නීතිපතා රහත් වෙන දවසේ පවත්වන විපස්සනා ධර්ම දේශනාවේ ඊගාව අංකයටයි ඒ කියන්නේ අපි මෙතුආ කල් අවස්ථා අටකදී ඊරිමානන්ද සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ අද නම් වෙනි අංකෙනිදා මේ වෙනකොට අපි ඒ ඊරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන දස සංඥාවල් වලින් ඇයන ප්‍රදේශයක් ඉවර කරලා තිනවා අද අපි හත්වෙනි අංකයේ වශයෙන් සඳහන් වෙන නිරෝධ සංඥාව කියන එකයි අපේ දවසේ මාතෘකාව ඉදිරියට යන්නේ. මෙතුආකල් ඒ දේශනා මාලාවට අහුම්කම් දීගත්තන්ට නම් මේ සඳහා වෙන විදිහට කියන නිරෝධ සංඥාව සඳහා පිළියෙල වීමක් පෙරගැස්මක් අපේක්ෂාවක් තියෙනවා. ඒකට මුලින් සූදානම් වෙච්ච නැති අත්තන්ට මේක මැදින් පටන් ගන්නවා වගේ රටෙන්න ඉඩ තියෙනවා. කොහොම නමුත් ඒ ප්‍රමාණිකූලව අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා දීනව සංඥා පහාන සංඥා විරාග සංඥා කිය කලින් සඳහන් කරගෙන ආපු සංඥා වැඩ පිළිවෙල දිගේ ආවත් එහෙම නැතුව අද ඉස්සෙල්ලාම මේ හත් වෙනියට සඳහන් කරන නිරෝධ සංඥාවෙන් පටන් ගත්තත් කොහොම කෙරුවක්වත් මේ මාතෘකාව තේරුම් ගත යුතු ගැඹුරක් තමයි සාකච්ඡා කරන්නේ. ඒක නිසා අපි ඊකට අහගෙන කියන ලේසිය එහෙම නැත්නම් අද විතරක් ආගමිකා අමාරුවේ ආදී වශයෙන් සංකල්පනා ඉතේ තියාගන්න නරකයි අපිට අපේ තියෙන පූර්ණ සත්‍යාවෙන් පූර්ණ ධර්ම ගෞරවයෙන් මේ සඳහා හිත යෙදීමට තරම් වටිනා ධර්ම කොටාජන්නේ සාකච්ඡා කරන්න. අපි සාමාන්‍යයෙන් සාසනික වශයෙන් කියන ගම්භීර ධර්ම කොටාජය. ගැඹුරු ධර්ම කොටාජය. ඒක නිසා ඇති තාක්ෂරට මේක අවබෝධ කරගත යුතුයි ඉදිරිපත් කරගත යුතුයි කියන ඇති සංඥාවෙන්ම බැලුවොත් මේ අද ඉතිස්සල්ලාම සුතමේ වශයෙන් අහන අවස්ථාව හෝ වේවා කියලා හිතාගෙන අපේ කුසල ඡන්දේ සද්ධාව දියුණු කරගන්න පුළුවන්. ඒක නිසා කලින් මේවා අහලා තියෙන වචන අද අනිකුත් සංඥාවල් වලට සම්බන්ධ කරලා ඊරිමානන්ද උද්දේශයට සම්බන්ධ කරලා අපි මෙතුවක් ආව ධර්ම කොටාලෝ සම්බන්ධ කළාට දෙවෙනි වතාවට අහනවා ඒ නිසා මගේ චින්තාමේ වතේ සත්‍ය ඥානයේ වතේ අද කොටසක් මට කොහොමද වෙනවා ද්‍රව්වක් වෙනවා අදිර ගැනීමක් වෙනවා කියලා. ඊට වැඩිය උසස් මට්ටමේ කොටසක් ඡන්දයක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා භාවනාවෙන් මේ මට්ටමට ඇවිල්ලා භාවනාවේදී ලැබෙනා වූ අත්දැකීම් වලට දෙලින්ම මේ සම්බුද්ධ දේශනේ සම්බන්ධ කරනවා නම් කරගෙන යන භාවනාවේ ඥාන වලටත් ලොකු අත්දැවීමක් වෙනවා. ධාතුකමේ හෝ වේවා, චින්තාමේ හෝ වේවා, භාවනාමේ හෝ වේවා තුන් ආකාරයකින් මේක අපේ එක එකනාගේ ජීවිතවලට එක එක ආකාරවලින් සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම නමුත් ආවෝද කරගත යුත්තක්, ගෞරව කළ යුත්තක් නිසා අපිට කරන්න දෙන්නේ පුළුවන් තරම් ඒ සඳහා බැමී සිටගෙන ගෞරවයෙන් ධර්ම කෞතුක පිළිතුවාගෙන මේ සෑම වචනයක් සෑම ව්‍යාකරණයක් සෑම ව්‍යාකරණයක් කියලා වාක්‍යයේ ආදර වාක්‍යයෙන් යුක්තව අහංකම් දෙන එකයි. මේ නිරෝධ කියන වචනය සර්වඥන් වහන්සේ ඇතුළු මේ ගෞතම සම්බුද්ධ ධාර්මයේ කවුරුත් දාන උතුම් කළ කරකට වචනය. මුත් අපේ පෙර කළ පින් නිසා අපි මේ බෞද්ධ රටක බෞද්ධ දෙමව්පියන්ට ජාතක වෙලා ඉපදුනාට පස්සේ අපිට ඉදිරියදා ජීවිතයේ තියෙනා වූ ආර්ථික වූ සමාජික වූ දේශපාලන වූ අවශ්‍යතාවයන් වල කර්මාර්ථ වගේම හැම කෙනාම බෞද්ධයෙක් වශයෙන් නිවන නිබ්බාණය තමගේ ආධ්‍යාත්මික වශයෙන් පරමාර්ථමය වශයෙන් නිෂ්ඨාව වශයෙන් ඇඳුම් පිළිම කරා මේ නිවනට නිරෝධය කියන වචනය ශාස්ත්‍රීය වචනයක් වශයෙන් ආත්මති කෙනෙක් නෙවෙයි මේ නිරෝධයම තමයි නිරෝධ සංඥාව කියන මේ සංඥා කියන පදයට විශේෂණයක් වශයෙන් පිටගෙන ඉන්නේ. ඉතිරියෙන් කියලා තියෙන්නේ. ඒ නිසා මේ Nirodhaය පිණිස නිරුද්ධ වීම පිණිස නිවීම පිණිස නිර්වාණය පිණිස ඇත්තා වූ සංඥාව කියලා අපිට ගොඩින් මේක තේරුම් ගන්න. එතකොටම තේරෙනවා අපේ ආධ්‍යාත්ම ගමනේ ඉල්ලවර ගැනමයි මේ නැත්නම් අන්තිම නිස්සාව ගැනමයි මේ සංඥා මාත්‍ර වශයෙන් අපි දැන් හිතර ගන්න හදන්නේ. ඒක නිසා <clears throat> නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජා. මේක තමයි සාමාන්‍යයෙන් ප්‍රසිද්ධව පොත්පත්වල දක්වලා තියෙන ක්‍රමේ යම් කිසි කෙනෙක් මේ නිරෝධ සංඥාව කියන එක තේරුම් අරගෙන ඒ අනුව නිරෝධානුපස්සනාව නිරෝධය අනුව අනුව බැලීම නැත්නම් අපේ ජීවිතේ ප්‍රශ්නේ නිවනට යාදෙන ආකාරය නිවන පැත්තේ නිවන කියන ඇහෙන් බැලුවොත් ඒ බලන බැලීම පාස සංසාරයට ඇත්තා වූ බැඳීම කැඩේ. නැත්නම් සමුදය ධර්මය දුකේ උත්පත්ම මේකෙන් අඩුවේ. දුරු කරනවා. එයම නිරෝධය අනුව බලන්න බලන්න බලන්න සමුදය දුරු කරනවා. නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති. නිරෝධය අනුව බලන විපස්සනා නැත්නම් දැක්ම වඩන්න වඩන්න සමුදේ නම් වූ තෘෂ්ණාව එකතු වීම රැස්කිරීම අඩු වෙනවා. එනිසා නිරෝධය කියලා කියන්නේ නිවනය. සමුදේ කියලා කියන්නේ තෘෂ්ණාවයය නැත්නම් සංසාරයය කියලා ගත්තොත් නිරෝධය පිළිබඳව බලන සාර්ථක බැල්මක් වාස, දක්මක් වාස, විපස්සනාවක් වාස සමුදයේ නැත්නම් මේ තෘෂ්ණාවේ ඒවා දැමීමක් සංසාරේ වාදයක් සිදුවේ. මෙන්න මේ ඍජු බීජ ගණිත මේ සමීකරණයක් වාගේ මේ වෙන නිසා අපිට සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් මූල ධර්මානුකූලව විරෝධය කියලා කියන්නේ. ඉවනමය ඒක පිළිමත සංඥාව යෙවි. විරෝධ සංඥාව කියලා කියන්නේ ඒක වැටහෙන ආකාරය තමයි. හරිනම් වැටහෙන ආකාරය තමයි සංසාරය පිළිබඳව දුර්විමක් සිදුවේ. අජහති ග්‍රහණය කිරීමක් සිදු වෙනවා. අතහැර දැමීමක් සිදු වෙනවා. තෘෂ්ණාවේ අඩුවීමක් සිදු වෙනවා. ඒක නිසා මුළු ආධ්‍යාත්මික ජීවිතයේ පොඩි පැති කර දැක්වීමක් තමයි මේකෙන් කරන්නේ. නිරෝධානුපස්සනාව ගන්නකොට මේ සංසාර පැත්ත තෘෂ්ණා පැත්ත ගෙවීමක් සිදු වෙනවා. අන්නේ නිරෝධානුපස්සනාවට ඕන කරන පසුබිම සකස් කිරීමක් තමයි නිරෝධ සංඥාවෙන් කරන්නේ. ඒක අතුලින් මතක් කරගත්ත නිදේ ඇහෙන මට්ටමින් කරෙන්නත් පුළුවන් අර්කානුකූලව මේ කල්පනා කරන මට වෙන්න පුළුවන් නැත්නම් සමුදේ ප්‍රහාණය කරන මැත්තේ ප්‍රත්‍යක්ෂ කරන විපස්සනා භාවනා මට වෙන්න පුළුවන්. ආන්නේ තුන් මට්ටමින් කොයි එකෙන් හරි අපි මේ පැයේ වැටෙන මේ ධර්ම කොටස ප්‍රෝධින ගන්න එකයි තියෙන්නේ. එතකොට මේ Nirodhaය සමුදයේ අනිත් පැත්ත. ඒක නිසා අපිට ගන්න තවත් කාරණාවකට එකතු කරලා සාමාන්‍ය අපිට ගුරු ගතියක් පුහුණු ගතියක් ඇති කර ගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ඉස්ලාම් දුක්ඛ සත්‍ය පෙන්වනවා නම් ඒ දුක්ඛ සත්‍යයට හේතුව වශයෙන් පෙන්වන්නේ සමුදය සත්‍යයි නැත්නම් තෘෂ්ණාවයි. අන්නේ තෘෂ්ණාවගේ ප්‍රහාණයමයි නිරෝධ සත්‍ය කියලා තුන්වෙනි සත්‍යය මම කතා කරන්නේ. ඒ නිසා අපි මේ අදය මාතෘකාවට තේමා කරගත්තේ තුන්වෙනි සත්‍යය නම් ඒක ඍජුවම ක්‍රියාත්මක වෙන්නේ දෙවෙනි සත්‍යයට ප්‍රතිපක්ෂ සමුදය නැති කරන්නයි මේ නිරෝධය ක්‍රියාව. ඒක නිසා සමුදය පිළිබඳව අපේ යම් ප්‍රදේශයකට දැනීමක් තොරතුරු ප්‍රමාණයක් අප ළඟ තියෙනවනේ අන්න ඒකට සාපේක්ෂව පුළුවන් අපිට නිරෝධය දැක ගන්න. නිරෝධය දැනගන්න. නැත්නම් අපි ඒක තම සාක්ෂාත් කරපු දෙයක් නෙවෙයි. ඇඳලා අන්දෑලක මුකාලකින් නදා පෙන්නන්න ඕ. එහෙම නැත්නම් වෙන යන්ත්‍රයක් මාර්ගයේ රසක් මාර්ගයේ හැඩයක් මාර්ගයේ ගඳක් මාර්ගයේ වර්ණයක් මාර්ගයේ සද්දයක් මාර්ගයේ ස්පර්ශයක් මාර්ගයෙන් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා. නමුත් કૃષ્ණා පිළිබඳ අපිට දැනුමක් නැහැ කියන්නේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගමන පෙළඹිච්චාට ඒක පිළිබඳව සාදරව හෝ අනදර වශයෙන් දැනුමක් තියෙනවා. එනේ કૃષ્ණාවගේ ක්ෂය වීම නිරෝධයයි. නිරෝධ වීමයි કૃષ્ණාවගේ නිරෝධ වීමයි ජීවනය. ඒ නිරුද්ධ නොවුණු යන්තා මේ තෘෂ්ණා කොටක් තියෙනවනම් ඒ තාක් ඊක සංසාරේ ඊක සංසාර වටේට වැටෙනවා. එදා මේ දෙකෙන් එකක් අවබෝධ කිරීම මාර්ගයේ අනිත් අවබෝධ කරගන්න පුළුවන්. මේ දෙක එකවර ළඟ ළඟ අවබෝධ කරනවා වාගමයි නිවන මේ භාවනා කරනවා වාගේ ලැබෙන භාවනාවේ අත්දැකීම. ඒක නිසා අපි මේ සංසාරේ හැදගෙන තියෙන කෙලෙස් ප්‍රදේශේ නැත්නම් තෘෂ්ණා ප්‍රදේශේ අඳුනාගෙන තියෙන ආකාර තමයි කෙලෙස් වර්ග වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියලා කොටස තුනක් කරලා තියෙනවා මේ වීතික්‍රම කෙලෙස් කියලා කියන්නේ අපි සිල්පද කැඩීම මාර්ගයෙන් නැත්නම් සීලයේ සීමාවල් ඉක්මවා යාම මාර්ගයෙන් තමන්ටත් අනුන්ටත් මත්තටත් දැනටත් දුක් දෙන මට්ටමට අනුන්ට වේන්ට කරන වැරදි තව කෙනෙකුට රිදෙන, තව කෙනෙකුට හිංසා වෙන. මමන්ටත් මත්දී ඕ හිංසා වෙන වැරදි වලට කියනවා අපි සිල් කියලා. සිල්පද කැඩීම කියලා අත්‍යවම කියන්නේ ඒක රැකීමට සිල් කියලා කියනවා. මෙන්න මේ විදිහට සමාජයේ විසින් පිළිගන්නා ලද යම් සිවිල් නීතියක් තියෙනවා. මේ සිවිල් නීතියේ කැඩීම වීතික්‍රමණය කියලා කියනවා. අපෙක් මැරීමෙන් අපි මේ විදිහට අන්සතුගේ ජීවත් වීම තියෙන ආතාව අපේ තියෙන දෘෂ්ණාව නිසා, අපෙක් මැරීම නිසා අපි ඒකට කියනවා සත්‍යක් මැරීම ආදී කරන වීතික්‍රමය. වරකම් කිරීම කියලා කියන්නේ අන්සතු වස්තුවක් නතුන් දෙයක් අපේ ප්‍රයෝජනේ සලකලා ඒ මනුස්සයාට දුක හෝ වේවා කියලා හිතාගෙන අපි ඒක සතු කර ගන්නවා නම් එතකොටත් අපි යම් කිසි විදියට ඒ කුසලයට තියෙන බයක් ඇති කිරීමක් සහ ඕක නිදහසේ Taman හම්බ කරපු දේ ළඟ තියාන පරිභෝග කිරීමේ මේක පැහැර ගැනීමක් කරනවා. එතකොටත් අපි සීමාව පන්නනවා. ඒ වගේම Tamanට හිමි නැති අන්සතු කාම වස්තුන් විත්‍යාචාර කරනකොට වැරදි විදිහට හැදෙනකොට අපි ලොකු ආස්වාදයක් ලැබුවට එහෙම නැත්නම් අපි සම්බන්ධ කරගන්න එක්කනත් එක්ක ආස්වාදයක් ලැබුවට ඒ සමාජ ධර්ම වල විශාල පෙරලියක් සමාජ ධර්ම වල විශාල මොකල්මනාදයක් කෙරුවාපත් වෙනවා ඒක නීති දෙකක් කෙරුවොත් අච්චුකල යුතු දඬුවම් පාටක් මේ විදිහට සීමාව ඉක්මවීම වීතික්‍රම කියලා කියනවා වීතික්‍රමයේ සීමාව ඉක්වීම. ආනේ විතික්‍රමන කෙලෙස් නතර කිරීම කරන්නේ සීලය මාර්ගයෙන් මේ දෙකම කියනවා ආය වචන දෙක සංවර කිරීම කියලා. ආය වචන දෙක සංවර කරන්නේ ඊයි අපි මේ සීලත්ව කියන වචනේ පාවිච්චි කරන්නේ දැන් මෙතන ඉන්න ඔක්කොම ඒක අවිවාදයෙන්ම බාර ගන්න පිළිගන්න. එයාතෝ මෙච්චරම හෝ මේක වැඩි හෝ අඩු හෝ සීල පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒකදී අපි කටයුතු කරන්නේ වීතික්‍රමණක මට්ටමේ කියන කෙලෙස් සමගයි. එනිසා සීලය නැතුව කවදාකවත් මේ වීතික්‍රම කෙලෙස් හිතේ සංවරයකට ඇතිවවකටපත් වෙන්නේ නැහැ. ඒක කවදාකවත් අවස්ථයක් තමයි කාටවත් කවුරුත් අටවන්න පණවන්න පුළුවන් දෙයක්. තමා විසින් ඊළඟට රැකිය යුතුයි. ඒකට අපි කියන හැදියාව කියලා. ඒකට අපි කියන සભ્યත්වයේ කියන. සිල්වා සිල්වතා සભ્ય පුද්ගලයේ සීලේ නැතිනකොට අසભ්‍ය වෙනවා. ඒක නැත්තම් සීලේ නැත්තම් ඒ පුද්ගලයා ඉතාමත්ම ඡන්දපරස සමාජයට හිරියර කර ඒ පුද්ගලයා මේ පුද්ගලයාට හිරියර කර ගන්නා දුර්විපාකක් වෙනවා ආනේ විදියට නොවි විශිෂ්ට වෙන්න නම් සීලා වෙන්න නම් සීකල වෙන්න නම් මේ වීතිකම කියලා දැනගන්න ඕනේ ඒක ලොකු ප්‍රශ්නාවක් ආනේ ප්‍රශ්නාව අඩු කරන්න අඩු කරන්න වීතිකම කියලා අඩු වෙන්න අඩු වෙන්න මේ ජීවනයේ තියෙන සංහිඳියාව විවිච්ඡ ගතිය දැනෙන්න පටන් ආනේ නිමිති ගතිය දැනෙන පිට තමයි බාහමතේ ආශ්‍රය කරන සීල ව්‍යාපාර වල යෙදෙනවා පුළු පුළුවන් ප්‍රමාණය මේ සීලය රකින්නේ මේ එක්කෙනෙක්වත් වෙන ලාභකීක ප්‍රසංසාවක් ඉල්ල ගන්න ඕ නම්බු නාමයක් අරන් ඕ වෙන සමාජයේ ගවන් වෙන පදු වලින් ඉඳහස් වෙන්න ඕ වෙන කවුරුත් අඳුම් කරපු නිසා හෝ නෙවෙයි මෙන්න මේ කියන වීතික්‍රම කෙලස් වලින් නිවීමේ වීතික්‍රම කෙලස් නිවා දැමීමෙන් ඇතිවෙච්ච සාන්තිය ඒක බොහෝමත්ම ගොරෝසු දෙයක් ජීවිතේ. වෙන විදිහට කියනවා මුළු සමාජය නිවන් දකින්නවා ඔක්කොම දින්න. සමාජික මට්ටමේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම නතර වෙනවා. නමුත් සර්වඥාදලෝක පහළ වෙන්න ඉස්සරහ දැනගෙන ඉඳලා තියෙනවා අවබෝධ කරගෙන හිටියා කාය වචන දෙක මේ විදිහට ඉක්මවාගෙන සමාජයට කිසි කරදරයක් නැත්නම් සමාජ නීති, ජීවි නීති, රාජ නීති ඉක්මවන්න නැතුව හිටියට ඒ පුද්ගලයා තනි වෙනකොට ලෙඩ වෙනකොට වයසට යනකොට තමන්ගේ හිත තමන්ට දෙස් දෙන ගැටයක් ඇති වෙනවා. ඒක සමාජයට තේරෙන්නේ නැහැ. පිටිකම කෙලස් කරනකොට හොඳට කැපි පේන ලකුණු තමයි සමාජය දාන්නේ. සත්‍යක් මන්නකොට හොරකමක් කරනකොට කාමයේ වර්ධ රාශිය වෙනකොට සමාජය දාන්නේ. ඒක පිටිකම කෙලස් දැනගැනීමේ ලක්ෂණ සහිත වුණාට පරිඋත්ථාන කෙලස් කියලා කියන තමන්ගේ හිතේ උත්ථානීය වෙලා නැගිටලා තමන් දන්නවා අනුන්ට තේරෙන්නේ මන්නේ කියලා જાතියක් කියනවා ඒ කෙලෙ જાතියට මේ කියන සීලයේ කියන දේ සමන්නේ සීල කියන දෙයෙන් ඒ ඇතුලේ තමන්ගේ හිතේ බවණක් නැගත්තා වූ කෙලෙ නිකන් ගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා අපි මානලාට හොඳ උත්සාහයෙන් හොඳ සීල සුදුරටි ඇඳගෙන ගෝමලුවක වැලිතලාවට ඉන්නවා වෙන්න පුළුවන්. සාහර පොයේ දවසක් වෙන්න පුළුවන්. තමන් අවදින ඔක්කොමලා සිල් බෙදුමින් සීලාචාර දැන්පත් පිටක් වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ හිතේ මේ වෙලාවේ අද බල රාගයක් ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. දැනට නොතරන්. තමන්ට නොතරන් ආකාරයේ රාගයක් ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් කවුරු හරි කරන්න ආ වූ උස්නාදයක් දැකලා ද්වේෂය ආල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අද බල නිදිමතක් හෝ වෙනම අන්දමන්ද කරදරයක්. නිසා මේ ඉස්සරහ තියෙන්නේ මොකද්ද කියලා තේරුම් කරගන්න බැරි මොහොතක් පහළ වෙන්න පුළුවන්. අර වීතිකම කෙලෙස් වලට වඩා මෙතන තියෙන වෙනස තමයි ඒක පහළ වෙලා ඉන්නවද කියන එක ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ නැති බව. නමුත් පහළ වෙච්ච කෙනාට තේරෙනවා. එතකොට ඒ බුදුලට නිවනින් ඈත් වීමක් සිද්ධ වෙනවා, ඉස්පාසුනේ සත්‍යවලපත් වෙනවා. මම ඡන්ද ගැලපෙන්නේ නැහැ. මගේ සිල්වන්තකමට ගැලපෙන්නේ නැහැ. මේ දවසට ගැලපෙන්නේ නැහැ කියලා ඔහු තුල දක්ිත බය පහළ වෙනවා. එතකොට දැන නිවීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර වීතිකම කෙලෙස් විතර සමාජයට කරදර කරන පීකා ස්වරූපයක්, පිළල් ස්වරූපයක් නැත ඇත්තෙත් නැහැ. අන්න එවැනි මට්ටමේ කෙලෙස් වලට කියනවා පරිඋත්ථාන. හිතේ නැගිටලා. නමුත් අයෙන් වචනේ ක්‍රියාත්මක වෙලා නැහැ. සමාජයට තේරෙන්නේ නැහැ. ඔව් හිතේ නැගිටපු ගතිය කොච්චරද කියනවනම් ඒ බුද්ධිලා ඒ කෙලෙසෙන් සම්පූර්ණයෙන්ම හිත යකට. අයෙන් නම් බොහෝම සාන්තිය කියවත් කියේ. වචනයෙන් එක්ක වචන කතා නොකර ඉන්නත් පුළුවන් නැත්නම් මෛත්‍රී සාගත කතා කරනවා වෙන්නත් පුළුවන්. නමුත් හිත ඇතුලේ ඒ වෙලාවේ පවතින ආවේගය ඒ බාහිර ඉරියව්වල වගේ ආත්මික වෙනස් වෙන්න පුළුවන් කෙලෙස් දෙකකින් ආතුර වෙලා වෙන්න පුළුවන්. මේක ආධ්‍යාත්මික ජීවිතයේ සීලය අවංකව රකින්න කෙනෙකුට බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් පිළිගන්න පුළුවන් කාරණා. නමුත් ඒකවත් දන්නේ නැති සීලවත් රකින්න නැති ඡන්දවලක බුද්ධලයන්ට මේ தත්ත්වය තේරෙන්නේ නැහැ. මේ தත්ත්වය කියලා දෙන්න මේක වැඩි ගොඩක් මන කියන්නත් වෙනවා. ඒක බණ අහන්නෙත් නැහැ. ඒ නිසා මේක ඒ පරිඋත්ථාන කියලා කියන එක ඒ වගේ අත්දැකීම් විශේෂ ගෝචර වෙන්නේ නැහැ. නමුත් අපට මේ වගේ සීලක පිළිපදා පවිත්‍රාට යන්න ඕන කියන අයට ඇත්තටම මුළු ජීවිතේම යන ඔන්න ඔය අපි මේ සිල්වත් ජීවිතයක් සිල්වත් පිළිසක් සිල්වත් දැන් ආශ්‍රය කරන විදියට වරින් වර අපේ හිතේ අනන්තවත් කාමච්ඡන්ද ව්‍යාපාර තීනික උත්සත්තු කියන මේ නීවරණයන්ගේ පිළීම නීවරණයන්ගේ ආතුර වීම නෑ බෑ කියලා කියාගන්න බෑ. කිව්වත් අපේ හිත අපි දානවා. එතකොට ඒකට වෙනම උපක්‍රම මාර්ගයක් කරන්න වෙනවා. ඒකත් නිබ්බාන ගාමී ප්‍රතිපදාන කොටසක් තමයි. ඒක තමයි අපි සමාධි භාවනා කියලා කියන්නේ. සමාධි භාවනාදී මොකද කරන්නේ? අපි අර මතුවෙනා වූ නිවර්ණ ධර්ම යටපත් කරලා ඊයත්තා වූ ධාවන කවන ගති తాවකාලිකව සමාධි ශක්තිය යටපත් කරනවා. ඒ විදිහට විස්කම්බණය කිරීම වැත්තකට තල්ලු කිරීම මේ අදංග වශයෙන් තල්ලු කිරීම ඒ කටයුතු දෙක ජීවිතයේ මේ වෙනකොට කාර්යක විද්‍යාවට 100ට සුළු පිළිසක් ඉන්නේ. සීලේ වශයෙන් තියත් වෙනදාට වඩා එන්නේ ඉන්න සීලාචාරය. සීකලා ඉක්මිච්ච ගති කියන සදාචාර සම්පන්නයි. ඒ කියන්නේ සීලෙන් අද සීලයට ටික ටික ටික ටික යන ගතිය කියන. මෙන්න මේ වෙන්න වෙන්න වෙන්න කෙලෙස් වල තියෙන ඡන්දපරස ගති සියුම් වෙමි, සාන්ත වෙමි, නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. තාමත්ම ගොරෝසු කෙලෙස්, ඒ වගේ ආව ඉතාමත්ම ඡන්ද පරක ගති, උච්චාවච භාව දැන් ඔන්න ටික ටික ටික නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මම අර කලින් කිව්වා වගේ ඡන්දගත පුත්‍රයන් නොතේන ආකාරයට සිල්වතුන්ට තමන්ගේ හිතේ පැන නගිනා වූ තැන්ත නොතරහු මේ නීවරණ බේන පටන් ගන්නවමයි. එහෙම නැත්නම් ඒක විශාල රෝගයක්. මේක පටන් ගන්නතර පස්සේ ඒ පුද්ගලයාට සිල් රකින්නකොට තිබුණා වගේම ඡන්දයක් ඇති වෙනවා මම කවදදෝ මගේ හිතේ මේ විදිහට පැන නගින්න ආව උතනට මුසුදුසු නොතරම් වන්න ආව කියලා දැකපත් කරන්න කියලා වෙන්න පටන් ගන්නවා. වෙන්න පටන් ගන්නකොට තමයි මේ සමත භාවනාව සමතයකටපත් කිරීම. නීවරණයන් සමතයකටපත් කිරීම කරන භාවනාව කෙරේ. ඒක අර සීලේ වගේ ප්‍රතිඵල වහා ලබන්න පුළුවන් වෙනවා කියලා සාක්ෂයක් නැහැ. සීලේ නම් තමන්ගේ මේ මොනවද අදිෂ්ඨාන ශක්තිය වීර්ය යොදවලා ඔක්කොම තතෙක් නොමර හිතින්ද අය වටේ ඉක්ම ගන්න හොරකමක් නොකර හිතින්ද ආනේ වරදල හැදෙන්නේ නැති වෙන්න වචනේ කියන අකුර කර්ම හතර නොකරනද දැහැෙන විදිහේ ප්‍රයත්නයක් කරන්න පුළුවන් ඉස්ථාන ශක්තිය සත්‍යව පෙරකලින් කල්යන් මිත්‍යාසේ කියනවා නමුත් මේ කියන සමත භාවනාවට කියලා පරිඋත්තාන කෙලෙස් කියන දෙවෙනි මට්ටමේ කෙලෙස් කපන්න ගියාම ඒ සමතය හිතපු තරම් ඉක්මනට හරියන්න පුළුවන් නොහරියන්න. අරක තරන්න අපිට අල්ලතුව කියලා කිඹියක් වේවා කියලා කිව්වට හරියන්නේ නැහැ. බොහෝ ප්‍රයත්න කරන්න. නමුත් සීලය රකින්නට වඩා මේ සඳහා ගන්න ප්‍රයත්නයේ පවා උතුම් ඵල කරකම ලෝකයයි. අපි උතුම් ඵල කරකේ යුතුය. ආන්න එතකොට තමයි මේ ජීවිතය සිල්වන්ත මට්ටමින් එහාට ගිහලා සමාධිමත් මට්ටමට යන්නේ එතකොට තමයි මේ අනිත්‍ය ආහන සංඥාව, නිරෝධ සංඥාව, විරාග සංඥාව වගේ කියන සංඥා දේශනා කරන්න ඉස්සලා සර්වඥාන්ත මතක් කරන්නේ අරඤ්‍යගතෝ වා, රුක්ඛමූලගතෝ වා, ශුඤ්ඤාගාරගතෝ වා. එතකොට ඉන්නේ මේ தත්යන් යටතේදී මේ කියනා වූ හිතේ පහළ වෙන පරිඋත්තාන කෙලෙස් දීවරණය නැටපත් කිරීම පහසුයි. විවල් දරවන ඉඳගෙන මුදල් ගන්න කිමින් මේ ගොවිතැන්පත් කරමින් කරනවට වඩා මේ අනන්‍යගත බුද්ධ මූල ශුන්‍යාකාර ගත වීම පහසුයි. ඒ නිසා මේකට විවේක මට්ටමින් කියනවා මේක ආජීවයක චිත්ත විවේක. චිත්ත භාවනා කියලා කියනවා. සමත භාවනා කියලා කියනවා. මේ සෑම දෙයක්ම ඉලෙවලා තියෙන්නේ මැද මට්ටමේ කෙලෙස්. පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් දුරු කිරීම සඳහා ගන්න ප්‍රයත්න. මේ ප්‍රයත්න කරන සෑම කෙනාටම අපි භාවනා කිරීම කියලා කියනවා. ඒකට මතක තියාගන්න සෑම ආගමකම උකුතියි. Hindu ආගමේ කියන බවට ඔක්කොමලා ගන්නවා. විචින්නාන්තලා අදතනද පහල වෙනවා කියලා තපස් වේදින් ඇවිදලා ඒවල ආරණ්‍ය සීනාගන ආශ්‍රය කරගෙන මෙලුවා සාක්ෂාත් කරලා තියෙනවා. ඒ වගේම බෞද්ධ ක්‍රමයේදී මේ තපස් පැවිද්ද ඊටදී උතුම් කරලා කියනවා මේ විදිහට නිබ්බානගාමී ප්‍රතිපදාව කියලා සීල කියන සාමනීය පැවිද්ද උපදම් පදා පැවිද්ද වගේ. අනිකුත් සෑම ආගමකම ඒ ආගමේ අවදින්නා වූ සම්භීරත්වයට සාපේක්ෂව වැඩි පිරිසක් මේ වගේ කාම ලෝකයෙන් වෙන් වෙලා ඒ කාම ආශාවන්ගෙන් අයින් වෙලා මේ වීතික්කම කෙලෙස් කියන දෙක හොඳටම හිතලා ඊට ආර්ථික පරිඋත්සාහන කියලා තමයි මහන්සිම ගැටියක් තියෙන්නේ. නමුත් මේකෙදී මෙන්න මේ කියන ගතියේදී මේ Hindu ආගමයි බුද්ධ ආගමයි කියන දෙක අපි විශ්ින් කරගෙන අපි මේ ජීවිතයේදී මේක බුද්ධ විඳින්න පුළුවන් කියන එක අනිකුත් ආගම් වලට වඩා ප්‍රසිද්ධව ප්‍රකටව කළා. අනිත් ආගම් ඊට දක්වලා තියෙන්නේ පොත්පත් වල කියන පිළිබඳව අපිට තියෙන මඟ දැනුමේ මෙන්න මේ විදිහට මේ පරිඋත්ථාන කෙලෙස් නතර කළොත් අරියෝපාන කෙලෙස් පිළිබඳව කියන කිසි පාලනයක් අර්ථයක් ගත්තොත් නවුකාර දිව්‍යන් වාදයට කිච්චු වෙනවා කියන අදහසක් ඒගොල්ලෝ දක්වනවා. ඒ නිසා සමහරලාට නවුකාර දිව්‍යන් වාදයේ නම නැවත නැවත නැවත නැවත කියමින් සිටීමෙන් හය වචන දෙක විතරක් නෙවෙයි හිතත් ඒ අරමුණේ තපණය ළමා ගැනීමේ නම් වා ගැනීමෙන් සමතේකපත් කිරීමෙන් දිව්‍යන් වහන්සේගේ தত্ত্বය ඉතින් හිතා ගන්නද මනසෙන් දැක ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා ඒක ඒක දෙවියන් වහන්සේට ඍජු සමීප වීමක් වශයෙන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ අගංග වල මේක තියෙනවා කියන්නේ. මෙතනදී වෙන්නේ අර තාම ගොරෝසු ඡණ්ඩ පරිදුන්නා වූ විචක්‍රම කෙලෙසට වඩා මේ පරිඋත්තාන කෙලෙස් ආවුද්ධියකට සීලා කරගන්න. ආවුද්ධියකට මෙල්ල කර ගැනීම, මේචල් කර ගැනීම. මේචල් වීම සඳහා ගන්නා වූ අරමුණ ආනාපාන සතිය, බුද්ධ අනුසතිය, අයිති භාවනාදී මේ තම 40 කර්මස්ථාන වලම භාවනා වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අරමුණේ ගෙවා දැමීමක් තමයි වෙන්නේ. අරමුණේදී අරමුණ බොහොම ගොරෝසුයි, සලුයි, ඡණ්ඩයි පරුසයි. අල්ලගන්න ලේසි. මොකද භාවනා හරියාගෙන එනකොට මේ නිරුද්ධ වේ. නිරෝධය. ටික ටික ටික ටික අනිඋත්සාහන කෙලෙස් වල නිරෝධය ටික ටික ටික ජීිත වෙනවා බොහෝ කල් භාවනා කරුවා කියන්නේ බොහෝ වෙලාවක් ආය වශයෙන් දෙක විතරක් නෙවෙයි හිතත් මේචල් කරගෙන ඉන්න පුළුවන් අරමුණේම තියාගෙන ඉන්න පුළුවන් අරමුණ කීකර වෙනකොට ඒක හොඳයි ඒක වටිනවා මේක තමයි මේ නිරෝධ වීමේ ලකුණ මේ මධ්‍යස්ථ මට්ටමේ කෙලෙස් නිරෝධ වීමක් කියලා දැන දැන දැක දැක යන්න පුළුවන් ගැටියක් වෙනවා එතකොට අර ලෝක ධර්මෙ නොකම්පා වෙන උපේක්ෂා ගති ටික ටික ටික ටික එන්න පටන් කාම ලෝකයේ විදී අර ආසාවල් ඉස්තර කර ගැනීම විදී අර විශාල පිළිලාරේ නැති වෙන්න පටන් ගන්නවා. ආන්ත වෙන්න පටන් ගන්නවා. මේක මේ නිරෝධ සංඥාව පිළිබඳව කල්ැතු අදහසක් ඇති කෙනෙකුට නම් ලොකු සාන්තියක්. ඒක නිසා මෙතෙන් දෙන කරනවා උපාදෝ භයං අනුපාදෝ හේම. මේ ලෝකේ අපි හිතලා චේතනාපූර්වක මොනම කළත් එක බය වෙන්නේ. එනිසා පින් පව් දෙක තෝරගත්තත් අන්න ඒ බය හිතේ. එනවා මේ පින් කරන එකක් හිතලා කෙරුවොත් බයක් නේද කියලා. ඇත්තටම පව් කරනවට වැඩිය බය අඩුකම නම් කියන. මොකද පින් කරනකොට සංසාරේ වැඩෙන බය ඇත්තෝ. ඒක නිසා අවශ්‍ය කරලා තියෙන්නේ උපාදෝ බයයි. ඒකයි මේ අපේ සිතාර්ථ කෞසන් වහන්සේට ඒ සිතාර්ථ කුමාරයාට යුවරජ තුමාට රාහුල නම් පුත්‍රත්වයක් උපන්නා කියනකොටම එන රාහු උපන්නා කියන උපාදේම බයයි. නමුත් අපි පුරුදු කරලා තියෙන මොකද හැමදේම පටන් ගන්න දවසට බබෙක් මම ගත්ත දවසට අපි ලොකු සංඝාසන පවත්වනවා. උපාදේ අපිට මංගල කාරණාවක් කරලා තමයි පොතේ කියලා දීලා තියෙන්නේ අම්මලා කියලා දීලා තියෙන්නේ තාත්තලා කියලා දීලා තියෙන්නේ ගුරුවරු කියලා දීලා තියෙන්නේ සාදු සම්බර සෑම පොතක්. අපිට මේ උපාදේ යත්තාවෝ මංගල සූත්‍රයක් ඇවිත්. උපාදේම තමයි බය කියන්නේ. උපාදේම තමයි සංකාරකය කියන්නේ. උපාදේම තමයි දුකේ මුල. එන්නා සමත භාවනාව හෝ හරියන්ට ඒ යෝගාවචරයට මේ නිරෝධ සංඥාව කියන එක අල්ලකෝ විතර දීලා තියෙන්නේ නිරෝධය කියන්නේ නිරෝධ වීම. මොකේ නිරෝධ වීමද? තමන් භාවනාවට ගත්ත අරමුණේම දැක්ක දැක්ක දැන දැන නිරුද්ධ වීම. එහෙම නැතුව අරමුණ නැතුව වෙන දේවල් කල්පනා කරගෙන සිටීමක් හෝ වේදනාවට යටපත් වීමක් හෝ සද්ධාහමි නිතීමක් හෝ නිදා ගැනීමක් නෙවෙයි. මේ නිරුද්ධ වීම හොඳට ක්‍රමිකව ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වාම සිදුවෙති. සෑම අවස්ථාවකම අත නෑර මෙනෙහි කරනවා නම් අපි කියන අඛණ්ඩ සතියක් තියෙනවා. සමහරුන් මේක විතර අමාරු නෑ. ඇත්තට මේ නිරෝධය වෙන බව <hesitation> දැක ගැනීම හෝ අත්දැකීම මාර්ණය නමුත් මේ මෙහිත් සංගේ තියෙන සංඥා වැරදි නිසා අරමුණ එහෙම නිරුද්ධ වේගන යනකොට බයක් ඇති කරගන්නවා. මොකක් හරි වැරදිලාද දන්නේ. ඒ නිසා මේක මේ අවශ්‍ය සම්බන්ධ ලක්ෂණත් රෝගයක ලක්ෂණයක්. වැරද්දක්ද හරියක් දැනෙන නිසා ආයෙත් හයියෙන් හුස්ම ගන්න හදනකොට තියෙනවා. අරමුණ තුනී වේගන යනකොට නැගිටලා ගිහිල්ලා ඕ අරමුණ නැවත නැතු කරගන්න හදන ඇත්තෝ තියෙනවා. ඒ මොකද අපි පුරුදු කරලා තියෙන්නේ අල්ල බදාගන්න. රැස් කිරීම. නමුත් මේ මැද මට්ටමේ සමාධි මට්ටමේ හෝ මේ නිරෝධ සංඥාව මතුවෙනකොට නිරෝධය මතුවෙනකොට ඒක පිළිබඳ සෞඛ්‍ය සම්පන්න වූ සංඥාවක් හිතේ නැත්නම් කලින් කලියම් කලපදියක් කරගත්ත සංඥාවක් නැත්නම් බොහෝ දෙනා වැරද්ද නිවැරද්ද වශයෙන් නිවැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගන්න පෙළඹෙනවා. ඒකයි සරුවත්නාන්දේ ඍජු ප්‍රකාශනය කරන්නේ සබ්බේ පුදුචන උම්මත්ත. සියලුම පුතඥය උම්මත්තකේ. ඒ අද්ද නිදෙන ළඟ විනිමෙන වැඩවල් තේරම දකින්නේ කිසිම වර්ණවත් ගැතියක් නැති සිත්ති බහුල නැති නිකම්ම නිකම් පාළු ගැතියක් වගේ. ඒත් ඒක නිකන් මේ ඒතං සංසං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ අවස්නාතිකෙන් අතපාරකල මතක තියාගන්න මේ නිරෝධ සංඥාවේ වාක්‍යයට මේ සියලු සංස්කාරයන්ගේ සමතය ඒතං සංසං ඒකාන්තය ඒතං පනීතං ඒ ප්‍රීතිය ඒතං සංසං ඒතං පනීතං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සක්කෝ සියලු ආශාවන්ගේ සියලු පරාම පරමාර්ථයන්ගේ විමතාර්ථයන්ගේ සම්පූර්ණ ප්‍රතිනිස්සාරකෝ අතහැර ගැනීම. මම අකවලා වෙන්න ඕනේ, ආවල් දේ කරන්න ඕනේ, ආවල් දේ ළඟා කර ගන්න ඕනේ කියලා යම්ම හෝ සීලාරයක් කියන්නේ. සියලු සංස්කාරයන් සමතේකටපත් වෙන සියලු උපදී අනාගත අභින කාස්තේ ප්‍රතිනිස්සාරකෝ ආදරව. අන්නසයෝ නිරෝධෝ සියලු සංවාවේ ඡේවීමක් කියනවා. එතකොට නිරෝධයක් වෙනවා. ඒ නිරෝධය විත්ත සංඥා සංඥා සංඥා සංඥා වගේ ආමේක බැඳි ආතාවල් ඇතිලා තමයි තේද තියෙන්නේ ඉර බහගෙන යනකොට එන්නා වූ පාළුවතියක් වාගේ අඳ බහගෙන යනකොට එන්නා වූ පාළුවතියක් වාගේ තමන් ප්‍රේමනාප කෙනෙක්ගෙන් වෙන් වෙනකොට ඇතිවෙනා වූ පාළුවතියක් වාගේ කියතු ඒක අර නිවැරදි සංඥාව නිවැරදි තාලේ විරෝධ සංඥාව නිවැරදි තාලේ තේරුම් ගත්තේ නැති නිසා මේ අවස්ථාවේ නම් භාවනාව ඇත්තටම තමයි කල්පනාකට ගෙනියන්න හදනකොට මේ ඇත්තටම කියලා කියන්නේ මොකක්ද විරාග සංඥා පහන. ඊළඟ සංඥාව අහලා භාවනාවේදී හොඳට අර කිවිදේ සීලේ මොකද සංකප්ප සංකප්පය වශයෙන් දෙකේ නිවිලන සීලකත් බලාගෙන ඉන්න අරමුණ මූණට පොණ දාලා දෙදී අරමුණේ සංසිතියාවකුත් තියෙති. මේක හරි මාර්ගයය මේක තමයි මේ නිරෝධය නැත්නම් නිරුද්ධ වීම කියලා හොඳට දන්නවනම් ඒ පුද්ගලයාට පුළුවන් කලබල නැති පොදේ නැවක් හදවන්න වගේ ඉදිරියට මැද ප්‍රතිපදාට ඉදිරියට යන්න. ඉවතර කලින් මම කතා වගේ අද නිත්‍ය සංඥාව ඇති සුකුමාර ජීවිත ගත කරන මේ ශරීරයේ පිළිබඳව අමුතු සීන ලෝකම වාණි නැත්තඳ ඒ වෙනකොට හරියට තමයි ප්‍රෝරකයක් කොට දින ලෑල්ලක් කෙරුවා වගේ මොන පානු ගතියක් තනි ගතියක් එපා වෙන ගතියක් එන්න පටන් අන්න එතෙන්දි මේ ප්‍රඥාව විශාල සේවාවක්. ඒකයි මේ මේ දීදොත් සංඥාව අරවටනට කල්ලාතු මතක් කරලා තියෙන්නේ. ඒක තා තේරුම් ගත්තේ නැතුනට කමන්නේ සාක්ෂාත් කළ නැතුනට කමන්නේ භාවනා කරන වෙලාවේදී දැන ගැනීම පිළිබඳ කල්ලාතු කටපාඩම් කරලා තියාගන්න. යන්ත්‍රයක් මන්ත්‍රයක් වගේ. ආනේ නිරෝධ සංඥාව දන්නවනම් අරියන් දෙක තුන සැරයක් හරි කමන්නේ. තමන්ගේ හිත හොඳට සංසිද්ධිය සංසිද්ධීකරණය කය වචන කලින්ම සංසිඳුවා ගත්තා. අරමුණක් සංසිඳුවා මේ සංසිඳන අරමුණේ හිත අවශ්‍ය ගන්න නැතුව. එහෙම නැත්නම් මේකට හිත නිින්දට වටලා හිත සම්පූර්ණයෙන්ම මෝහාන්තකාරයකපත් කරන්නේ නැතුව එන්නේ මේකම අතිය ප්‍රතිපදා මම මේක පෝෂණය කරන්න ඕනේ මේකට අවශ්‍ය සත්පාදකම් දෙන්න ඕනේ කියන එකට කියනවා මේ සමාධි අනුග්‍රහය කියලා. සමාධියට අනුග්‍රහ කිරීම. ඒ අනුග්‍රහ කිරීමේදී මෙන්න මේ නිරෝධ ධර්ම අවබෝධ කරගන්න. ඒකට අදංග නිරුද්ධේ නිරෝධය කියලා කියනවා. වික්ඛම්බ නිරෝධය කියලා කියන්නේ නිරෝධය කියලා කියනවා කය වචන දෙකෙන් සිල්පද නොකර වේදන කොටස් ඇති වෙන ලොකු නිරෝධයක් කියන සංසිද්ධියාවක් කියන කීලාචාරකමක් කියනවා. ඊට පස්සේ තමයි ඒ මතු මත තමයි මේ විදිහට ඒ ඒ හිතේ මතුවෙන නීවර ධර්ම දුරු කිරීම සඳහා අරමුණ පාවිච්චි කරමින් අරමුණේම හිත අරමුණත් එක්කම හිත සංකප්ප වෙනකොට අදංග වගේ යම් කිසි විදිහකට විරුද්ධ වීමක් සිදු වෙනවා. කෙලෙස් වල නිරුද්ධ වීමක් එක්කම හිතේ අරමුණේ සංකප්ප බවක් ඇති වෙනවා. සමතේකට පස්වීමක් සිදු වෙනවා. සමාධියකට පස්වීමක් සිදු වෙනවා. ආනයකට පෝෂණය කරගන්න වුණාල්ලා කරලා ගන්න අතියෙන් ගොඩක් සාකච්ඡා කරලා මේ වගේ තත්ත්වයකටපත් වෙලා ඒවා පිරිසිදු කරලා තියාගන්න. පිරිසිදු කෙරුවා නම් එතනදීම තමයි තේරෙන්න පටන් ගන්නවා දැන් මේ දීතික්කම කෙලෙස් වලින් සංසිඳනවා වගේ නෙවෙයි දැන් පරිඋත්ථාන කෙලෙස් වල සංසිඳීමක් වෙන්නේ මේකෙත් මට උදව් කරේ මූල කර්මස්ථානෙම ඒ මූල කර්මස්ථානියම තව තව සංසිඳේවා ඒකමයි නිරෝධය කියන්නේ මේ සඳහා ඇති සංඥාවට නිරෝධ සංඥාව කියන්නේ මේක මන්ත්‍යස්ස ප්‍රමාණය කෙලෙස් කැපීමේ නිරෝධ සංඥාව නැත්නම් සමාධිමය අනුග්‍රහිතයි අනුග්‍රහයයි කියලා ඒක යන්න නම් බුදුහාමුදුරුවෝ කොච්චර බණ කියලා තිබ්බා. ගුරුහාමුදුරුවෝ කොච්චර බණ කියලා තිබ්බා. සාමාන්‍ය පරියන්කේදී ඒක ඇවිල්ලා පිටුනේ නැත්නම් ලකුනේ නැත්නම් මේකේ සෞඛ්‍යයක් නැහැ. ඒක පීඨාධාරය අපිට නැති වෙනවා. ඒ නිසා බණවල අත්තව මේ කරුණු ධම්ම විචේ වශයෙන් සංසිඳීගෙන එනකොට Tamange හිත චිත්ත ධෛර්යය වැඩි කරන කුසල ඡන්දේ වැඩි කරන හේතුවක් වුණොත් ඒක ඉතින් පෙර පිනක් තමයි. නොවෙන්නත් පුළුවන් ඒක වෙන්නත් පුළුවන්. ඒ ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ නිරෝධ සංඥා ගැන හදාරනකොට අපේ භාවනාවේදී මේ විදිහට යාදෙන ගතියක් එනකොට ඒකේ වර්ණවත්කම නැති වුණාට පිළිලාරයක් නැති වුණාට හේතුන් වර්ණ සමනල වර්ණ නැති වුණාට අරමුණට මුණට මුණ දාලා තියෙනවනම් අරමුණේ සංහිඳියාවක් එනවනම් ඒකමයි වැඩි යුත්තේ මේ නිරෝධ සංඥාවට කරන ගෞරවයක් වගේ. මේන්න මේ විදිහට හිතේ සමාධිය වැඩිලා අරමුණ මැත්තේ සමාධිය වැඩිලා අරමුණට හිත බැසගත්තාස්සේ ඕ අරමුණට ඇත්තටම හිත බැසගත්තා නම් ඒක සමාධියේ මට්ටමකටපත් වුණා නම් ආනේ පුද්ගලයාට ඊට පස්සේ අර කෙලෙස් සහිත හිතේ කය වචන චංචල කම්පන ඡන්ද පුරුෂයකට වඩා හොඳට ඇත්ත ඇති ඇති පේනවා. සමාහිතෝ වික්කවේ ඥානාති පස්සති. මේ කියන පරිඋත්‍රාණ කෙලෙස් විචික්‍රම කෙලෙස් එකෙන් නතර වෙච්ච හිතේ ඇති ඒ ගතිය නිසා වෙන ඒකලෙසයිත පුදුලට වඩා බොහෝම ඇතුළ ඈතක් අතුලාන්ත පිළිව දකින්න. ඒකට සරුවචනන්තේ පෙන්වන උපමාවක් කන්දකට නැගපු පුද්ගලයාට කන්ද පාමුල ඉන්න පුද්ගලයාට වඩා ආත්පස දක ගන්න පුළුවන් ගැතියක් තියෙනවා. ඉතින් කන්ද උඩ ඉන්න පුද්ගලයාට කන්ද පල්ලෙහා ඉන්න පුද්ගලයාට කෑ ගහලා කිව්වොත් එන්න උඩට මෙතෙන් දාපුවම ගොඩාක් දේවල් පේනවායි කියලා ඒ පල්ලෙහා ඉන්න පුද්ගලයා තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයම කතා කරලා කියයි ඔබ බොරුවක් කියන්නේ. මටත් ඇස්තින මටත් පේන මොන දෙතෙන් කියන වැඩිපුර පේන්නේ කියලා අන්න නැගතු නැති කෙනාට වැටෙන්නේ ඒ වගේ තමයි සිල්ලතාවට වැටේමකට වඩා සමාධිගත පුද්ගලයට විශාල ගැඹුරක් විශාල අතුලතක් ධර්මයේ විශාල වශයක් වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැටහීම නිසාම කාම දීල මැදිනු නැත්නම් සිල්වත් ඇති කෙනාට වඩා මෙතනදී තව කෙලෙස් જાතියක් යට ඉතුරු වෙලා තියෙනවා කියන එක වැටෙන්නේ සමාධිය හරි ගියාට පස්සේ. ඒ තරමට මේක සමාධියක් නඩවත් වෙනවා. මගේ කෙලෙස් දැන් තාවකාලික වයින් අටවත් වෙලා තියෙන්නේ. මේ කෙලෙස් ආය කෝප වෙන්න පුළුවන් කිපේ පුළුවන්. ඒ කිපීම ඇති කරන මම සංසාරයේ අදබැල් තබන කෙලෙස් මුල් වගයක්. අනුසය හොඳටම දැනට නිදිගත පවතින කෙලෙස් වර්ගයක් තියෙනවා කියලා අර සමාහිත හිතට හොඳට පේන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාට ඒ නිසා සිල් නැති නැත්නම් සිල් දකපු කෙනෙකුට වඩා මේ අනුසය කෙලෙස් ටිකක් මම කවදා අයින් කර දමන් දෝ කියලා වෙන කවදාකවත් සංසාරයේ ඇති වෙච්ච විදිය තමා කෙරේ ආත්ම කුසලයක් මම කළගත යුතු වැඩේ මේකමයි මේකයි සරුවචනාංශයේ මහා කර්මයන් අපිට පෙන්ලා දෙන්න හැදුවේ මේකයි සරුවචනාංශයේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කළේ ඒ සමම අනිවාර්ය මේ අධියම කියන අනිකොත් කෙලෙස් වලට මුල් පාදන ඉදදෙන්නේ මේ අනුසය කෙලෙස් දුරු කරන්න ඕනේ කිය මේ ජීවියාවතේ පටන් ගන්නවා ඉතින් ඒකවල තමන්ගේ ස්කන්ධයන්ගෙන් ගැවිලා මගදී නතර වෙච්ච හෝ අනුකාම නතර වෙච්ච යත්තන්ද මේ මනුස්සයාට මේ මොකද වෙලා තියෙන්නේ කියලා ලොකු වෙනසක් තියෙනවා. මොකද ඒ ඇත්ත හිතන්නේ දැන් මේ කෙනා නිවන් දැකලා වගේ කියලා. නමුත් මේ පුද්ගලයාට දැනුයි ඇත්තටම අනුසය කෙලෙස් වේද කරා. ඔච්චර භාවනා කරන එක හිත කෙනෙකුට පේන්නේ නැති, අනන්දවත් හරියට පේන්නේ නැති මේ හිතේ පවතින ආ වූ අඩිය කණ්ඩි කොටක අනුසය කියලා ප්‍රමාණය. මේන්න පටන් ගන්නකොටත් වෙනවා අපි මෙතෙක් කල් හොදලා තියෙන මොනවද? තාම අපි කෙලසන්න පුළුවන් සංසාරක බඳින්න පුළුවන් කෙලෙස් නිර්පද්‍රිතව තියෙනවා. අද මම දැකපු නිසා අද විතර ගියොත් අතරලා දැම්මොත් මේ වැඩි මේ කෙලෙස් සම්පූර්ණයෙන් ඊට පස්සේ අපි තිබුණු තත්ත්වෙම කෙලසන්න පුළුවන්. ඒ නිසා දැන් හිත ගිනිගත්ත කෙනෙක් ඒක නිමුණටත් වඩා ධානාත්ම කුසල ඡන්දයේ ඉන්දියාවට වෙනවා මේ අනුසය කෙලෙස් පවා දුරු කරන්නේ. අන්න එතෙන්ට යනකොට සිල් ලකින තවස්තාවට වඩා සමාධි ලකිනවකට වඩා මේ නිරෝධ සංඥාව බොහෝමත්ම ප්‍රකටව මේ උගන්ණයක් වශයෙන් ආයුධයක් වශයෙන් ලැබෙනවා. ඒක වරක් දැකලා ප්‍රත්‍යක්ෂ කර කෙනාට නම් අනිකුත් ඕනම ධර්මයකට වඩා හොඳම සාරය. හොඳම මැදමදී අහුවෙන්නේ මේ නිරෝධ සංඥා. යම් ආකාරයකට අපට පුළුවන් නම් ඒ අනුසය කෙලෙස් පොඩ්ඩක් හරි සහලවලා අරින්න. කඩලා බිඳලා දාන්න එතකොට ඇත්තා වූ මේ ඒතං සංසං ඒතං පණීතං යතිං සබ්බ සංකාර සමතෝ කියන ඒ සාන්තිය ඒ ප්‍රණීත භාවය කවදාකවත් ඇහිං රූප ලබල අනිත්‍යත් දහල් ලබන සාන්ත ප්‍රණීත භාවයයි කවදාකවත් සීලයට සංගති කරන් ගොරෝසු සාන්ත ප්‍රණීත භාවයක් නෙවෙයි කවදාකවත් සමත භාවනාවක ධ්‍යාන සුඛයෙන් හම්බෙච්ච තරම්වත් සාන්ත භාවනේ ඊටත් වඩා ආත්ම සාන්තකම් ඉතින් මේක ගැන කතා කරන්නේ යහ කතා නොකර ඉන්නේ කොහොමදයි? මොකද ඒ තරම් තේරුම් ගන්න අමාරුයි. නමුත් අර දීතික්‍රම කෙරේ පරිඋත්ථාන කෙරේ කියන කතාව කියා දීගෙන ආවේ මෙතෙන් ආවනම් හිතා ගන්න ඕනේ පරිඋත්ථාන කෙරේ නතර කළා සීලකින් අපි ඒ වචන දෙක ඉක්මවා ගත්තන ලෝකේ අපිට කොච්චර හොඳ කියනවා. ඒ ලෝකෙ විතර අනුහාරය කරගන්න කරද්දී කෙනෙක් සමාවිසින් සීලේ පනවන සීලවන්ත වෙනවනම් ඒ පුදුරට වඳින පුදුරට අනුව ලෝකේ පත් වෙනවා. ඒ පුද්ගලයා ඒ සීලයෙන් ඉගෙන විහාරයක් උපදවා ගත්තා නම් සිල්ලුතුම බව. මෙච්චර උත්සාහ කරලා බැරි වුණා අකෝලාට පුළුවන් වුණා නිවන් දිගටපත් කරගන්න කියලා වදින. නමුත් එවැනි සමාධි භාවනා කරනයි පවා වදින තරක් තමයි මේ අනුශේඛ දෙක නතර කරගන්න. ඒකයි සියලුම සාස්ත්‍රීය වහන්සේලාට වඩා මේ ගෞතම දී සම්බුද්ධයා සරුවචන් වහන්සේට වඳින්නේ උන්වහන්සේගේ අනුශේඛ දෙක අනුශේඛ කෙලස් පවා සංසිඳා ගත්තා. නමුත් ඒක ඉල්ලැති සමාධිය නැතිවට ගන්න ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වුණාට මේ නිරෝධය එහෙම නැත්නම් අනුසය කෙලස් වල දුක් පිළි ගැනීමේ වැඩපිළිවෙල කලින්ම නිරෝධ සංඥාව ඇති කරගෙන ලෑස්ති වෙලා ගිය කෙනෙකුට ඇර වෙන කෙනෙකුට නිසි නිසි ලෞකිකම් කරන්න වඩන්න බැහැ. අනේ නිසා නිරෝධ සංඥාව එළින්ම කතා කරන්නේ නම් ඒ අනුසය කෙලස් සම්බන්ධව තමයි. නමුත් අර විරාගී දීතිකම කෙලෙස් පරිස්ථාන කියලා කියන කතාව කියලා දෙන්නේ එතෙන්ද කෙලින්ම ගිහිල්ලා ආවෝද කරගන්න බැරි නේ. ටිකෙන් ටික ටිකෙන් ආවෝද කරගෙන යනකොට නිරෝධ සංඥා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක නිසා යම් ප්‍රදේශයකදී අපි අනුසය කෙලෙස් පවා ඉපදුනොත් ඉපදෙන්නේ දුක වේදයි. අනුසය කෙලෙස් පවා දුරු කළොත් ඒක කාන්තියකින් ගයි. ඒ නිසා මේ අනුසය කෙලෙස් පිළිබඳවත් අපි නිරෝධ සංඥාවෙම ගත කරන්න ඕනේ. ඒවා එන්නේ කොයි වෙලාවද යන්නේ කොයි වෙලාවද තියෙන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් දන්නා වූ සිල් කඩන මට්ටමේ කෙලෙස් පිළිබඳ යම් කිසි පුහුණුවක් කරලා හිත මේක කරගන්න පුහුණු ඇති කරගන්න. ඊට පස්සේ හිත කෙලෙසන නීවර ධර්මත් එක්ක රණ්ඩු කරලා සටන් කරලා ධ්‍යාන උපදවන. සමාධියක් උපදවන. ආන්නේ දෙක කෙරුවට පස්සේ ඒ පුද්ගලයා පුළුවන් වෙනවා අනුශය කියලා දැනගෙන ඒක මතුවෙච්ච වෙලාව දැනගෙන ඒකට විරුද්ධව සටන් කිරීමෙන් විද විසරණ කවදාකවත් ඉතර වෙන්නේ. ඒක නිසා මේ සම්පූර්ණ මේ අනුශය කෙලෙස් එක්ක සටන් කරලා මේක දිනුන දිලින්නට දිනීමෙන් ඇති කර ගන්නා වූ නිරෝධය කියන අච්ඡන්ත නිරෝධය කියනවා. අත්‍යන්ත නිරෝධය කියනවා. ඒ දක්වා සීලෙන් සමාධියෙන් ඇති කර ගන්නා වූ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ගන්න මෙතෙක් අපි කතා කරපු නිරෝධය තාවකයි. ඉස්තර වෙනසක් ඇති කරන්නේ නැහැ බෞද්ධ පුද්ගලයාගේ. පුද්ගලයාගේ රුචි අරුචිකම් తాවකාලිකව තමයි වෙනස් කරන්නේ. කෙලෙස් උනත් යටපත් වුණාට ලැබෙන සැප తాවකාලිකව. අත්‍යන්තයෙන්. ඉතිරිසා මේ Nirodhe පොත්පත් තුළ විවිධාකාර විදිහට සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් විස්කම්බන කෙලෙස් නැත්නම් කෙලෙස් විස්කම්බන අනුපරිඋත්සාහන මේ ඊතිකම කෙලෙස් විස්කම්බනය කිරීමේ නැත්නම් අදිස්ථාන කරුප පිළිරකීමේ යම් කිසි හික්මීමකට සීලාචාරකමකට එනවනේ ඒකට ඒකට ඒ ඒ කරන වැඩේට කියනවා වික්ඛම්බන නිරෝධය කියලා. වික්ඛම්බන මැත්තේ කෙලෙස් නිරෝධ වුණා විතරයි. ක්‍රියාක මට්ටම් දෙක තියෙනවා. ඊගාවට ඒ ඒ හිතේමත් වෙන්නා වූ නිවන ධර්මය අඩපත් කරමින් මතුවෙන්නා වූ අඩපත් කරමින් කෙරෙන්නා වූ නිරෝධය කියනවා අදංග නිරෝධය අදංග නිබ්බුතිය කියන. ඒකත් ඒ වෙලාව හරියන්න පුළුවන් හරියට ඉවරයි. නැත්නම් ඒ ඉවීමක් තියෙනවා. අනිත් වෙලාව කෙලෙන්න පුළුවන් කෙලෙන සම්පූර්ණ තැවීමක් තැවීමක් තියෙනවා. ඊට පස්සේ තමයි මේ කියන මාඥානීකති වගේ ඇති කරගන්න පුළුවන් අමුච්ඡේද වශයෙන් සම්පූර්ණ මුල ප්‍රකාරණ නිරෝධය තමයි මේ ආධ්‍යාත්ම ජීවිතයේ විශේෂයෙන් සම්මියස්තික බෞද්ධ වශයෙන් පාවිච්චි කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඊට කලින් අර දීක්ඛම්බණ වශයෙන්, තදංග වශයෙන් ඒ වගේ සාර්ථකත්වයක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රතිපදාවක් වෙන ඉස්ලාම කරන්නේ සීල ශික්ෂා. සීල සාධනය හදාගන්න. ඊගාවට සමාධි ශික්ෂාව සමාධි සාධනය හදාගන්න. ඊට පස්සේ තමයි අපිට ප්‍රඥා ශික්ෂාව ප්‍රඥා සාධනය. ප්‍රඥා සාධනයෙන් තමයි ඔය සමුච්ඡේද වශයෙන් ඒ කෙලෙස් කපන්න පුළුවන්. එතකොට ඒකට ඇති වෙන ජීවනට සමුච්ඡේද වශයෙන් ඇති වෙන්නා වූ නිබ්බුතිය, නිරෝධය කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඒ ඇති වුණා වූ මාර්ග ඥානයකින් ඇති වුණා වූ මේ සමුච්ඡේද වශයෙන් ඇති වෙච්ච නිබ්බුතිය නැවත නැවතත් ඒ කුසලයට ජීවිතේ කියන තාක්කල් නැවත සමවැදිලා යුක්තියට සින්න වෙන ගැටියක් තියෙනවා. ඒකට කියනවා පටිච්චසම්භ නිරෝධය කියලා. අර ඇති වෙච්ච නිවන නැවත නැවතත් මේ මාර්ග ඥානයට හිත සමවදා ගැනීම අර මේ මාර්ග ඥාන අවස්ථාවේ ඇති වුණා වූ සැප පේන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ගිලේ පුදුල මේ මාර්ගඵල ඥාන හතර ඉවර කෙරුවට පස්සේ නැත්නම් මාර්ග හතර පළහත ඉවර කරලා පස්සේ අන්තිමට වැඩි කරනවා අපි මේ සඳහන් කරන නවලෝකෝත්තර වූ ධර්ම වූ නිවන එතකොට නිස්කරණ නිරෝධය කියලා කියනවා. ඊට පස්සේ කියන්නේ ඒකදල සම්පූර්ණ රාත්මාර්ග ඥානෙ එමුත කනේ ධුවනේ සම්පූර්ණ කෙලෙසක්. ඒක නිසා මේ ලෝකේ ඇති වෙන තාක් යම් වෙන ඇති වෙන එක තමයි. සුනාමියේ දුක. ඒක වෙලා දෙන සුනාමිය නතර කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ, ඕනකට ගෙන්න ගන්නත් බෑ. ඒක නිසා අපිට පුළුවන් ඉවරලේ ගෙවල් හදන්න එපා කියන ගමන් කීය කියවක්. ඒක නම් සුනාමිය එන්නත් ඉස්සලා සත්‍යයක්, ආවට පස්සේ සත්‍යයක්, ආවට පස්සේ ආයේ කවුරක්වත් මේක දැනගෙන හිටියා කියලා බේරුමක් නැහැ. සුනාමිය ආවොත් නම් කීයකට යනවා. ඒ වගේ තමයි අපි ඉන්නේ මුදරණි හැම වෙලාවෙම කියනවා. නමුත් ඒකට අපි කියන්නේ අදුනාමී කියලා. ඒකට කියන්නේ මොහොත කියලා. ඒ වගේ තමයි අපේ නිතරම කෙලෙස් කරලා ගන්නවා. ඒක අපිට තේරෙන්න පුළුවන් සම්පූර්ණ සංහිඳියාවක් නැහැ. නමුත් ඒක දුනාමයකට හැරෙන කොයි වෙලාවකද අපි දන්නේ. ඒ නිසා අපේ ළඟ තියෙන කෙලෙස් ඕනම වෙලාවක විනිශ්චයකරණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හිතේ නැගලා ඉන්න පුළුවන් පරිඋත්සාහන වශයෙන් නාවත් මුහුද රැලි කියන වගේ සම්පූර්ණ මේක නිතරම පණ තියෙන බවට රැලි නගිනවා. මොකද අපේ දෙකින් පද කැඩේ. ඡන්ද වර්ග වැඩ කරන මේ කුංචි රැලි අපිට තේින්නේ නැහැ. ඡන්දේ නැති ඡන්ද ගොරෝසු පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් අද රකින්න රකින්නේ ගොරෝසු ගැතු වැඩි වෙලා අනුන්ගේ දුක තමන්ගේ දුක හොඳට දැනෙන මට්ටමට එනවා. සමාධි මට්ටමට යන්නේ මේ සංවේදී භාවය තව වැඩි වෙනවා. අන්තිමට ඒ ඉහළ පහළ වෙන උත්සාහජ භාවයේ සම්පූර්ණම සංසිදීම තමයි මේ නිස්සරණ ප්‍රතිපස්සම්බ නිස්සරණ නිරෝධය වශයෙන් හදාගන්නේ. ඒක සඳහා තමයි අර ගොරෝසු මට්ටම් වල අඩු මට්ටම් දක්වා ඉදු කරන ක්‍රමය. මේ වැඩිවල තමයි තේරවාදී අපි තේමා වශයෙන් පිළිගන්නේ ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යනවා. දන්නා තැන පිට හොදන්න තැනට යනවා. පුළුවන් තරම් පටන් අරගෙන ඊගොල්ලෝ මැදින් කුසලතාව කියනවා. සීල සිත්තරයි, සමාධි සිත්තරයි, ප්‍රඥා සිත්තරයි. සීල සිත්තා කියන්නේ කොහොමදයි, සමාධි සිත්තා කියන්නේ කොහොමදයි, ප්‍රඥා සිත්තා කියන්නේ එන්නේ එන්නේ එන්නේ සංහිඳියාවකටපත් වෙනවා. ඒකපත් වෙනවා නම් නිරුද්ධ වෙනවා කියලා ඔබ කියන්නේ. ඒක නිරෝධය. ඒක තමයි අවසානයේ ජීවිතයේ සාක්ෂාත් කරන්නේ. නමුත් ඒක කලින් අපිට සීලේ වශයෙන් මේක ටිකක් සාක්ෂාත් කරගත්තා ඒක ගොරෝසු නැහැ. සමාධිය වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් මධ්‍යස්ථමත්වය. විපස්සනා ඥාන වශයෙන් සාක්ෂාත් කරගන්න පුළුවන් සියුම්මත්වය. ඉතින් මේ නිසා එදා අරලන්නාගේ කලින් හිතපු බොහෝ දෙනා මේක දැනගෙන ඉන්නේ. විරෝධනාවගේ සත්‍ය මාර්ග කරකම් කරන්නේ දිනකා පරයාගෙන යන රණ්ඩු කරන එක නෙවෙයි. ඉතින් විවේක සේනාසන ආශ්‍රය කරගෙන ඉන්නේ අපි සීන් දකින්න ලේසි. ඒ නිසා අපි විරෝධනාට අත්තා වූ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, මේ දුක්ගති බය කියන තමන් තමන් හිතට දෙස් දීලා අසහන රෝගපත් වෙන ගැටි අපිට නැහැ. ඒ වගේම අනුන් අපිට දොස් කියන්නේ හැදිච්ච දෙදරන හැදිච්ච එකයි කියලා දොස් කියන්නේ අනුර ලකෙන් සිල්පටි කඩෙන්නේ නැහැ. අපි හිලේ විලංගු වැටෙන්න වෙන්නේ ජීවිතේ කැඩෙන්නේ නැහැ. හතරට පස්සේ අපාගත වෙයි කියලා බයක් නැහැ. ඒක ලොකු සාන්තියක්. ඒක සීලතාවට ලැබෙනවා. නමුත් ඒක ඉස්තරම ලොකු දෙයක්. මේ මොකද එවැනි සීලකෙක කියන රැකේතු ශ්‍රාවණ අපි ලබලා නැහැ. අපි ධ්‍යාන ලැබිය යුතුයි. මේ බුද්ධ ඥානවත් කලින් ඇටේට පරිස්සම්. සමහර මේ ධර්මයේදී ලක්ෂයකට දෙකට එකනේ ධ්‍යානක් ලැබුවා. ඒක තේරෙන පටන් ගන්නවා අපිට දැන් සීලෙන් නැති වෙන්නා වූ මේ බය. අබය. නැත්නම් දුක්ඛීලයක් ඇති වෙනව බය දැන් නැහැ. සමාජයේදී අපට මතුවෙන නීවරණ කරදෙත් නැහැ. නමුත් එනුයි අපට කියන අනුශයක් තියෙනවා. සමහර දුව මේක අනිකරම දෙවියන් වහන්සේ කියන. සමහර වෙලාවට මේක උත්සාහ කරලා කියනවා මේ අනුශය කොහොමද කඩන්නේ කියලා. ඒ නෑ අනුශයකට මේ කරන්න පුළුවන්. සර්වඥන්ගේ පහළ වුණාට පස්සේ ඒ භාවාරිකෙන් ප්‍රාඥ වේද උදාහරණක් ගෝලයන් ඉන්නේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා අවන්ති සම්බන්දි ලෝකේ මේ කියලා සර්වඥයන් ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ හිත දිහා බලනකොට 14ට ගලන දියවැල් ආරාම. සෝතයන් වල. එහාට ගලනවා මෙහාට ගලනවා දියසේ යනවා යෙලස්ක පහළ පහළ දියස ගමේ දිය ගන්නකොට ඒක නිකන් මොනම කාර්යයක් වේදෙන්නේ නැහැ. ඔබ ආයෙත් තේරෙනවද මේවා කී කරුවා ගන්න ක්‍රමයක් ඔබ ආයෙත් තේරෙනවද කියන නතර කරනවා. සර්වඥයන්ගේ ඒ අගතිකමයි කාර්යය. සාවන්තිකපන්ති ලෝකේ කෝටාන කුංචි කියලිය. ඒ විදිහට ඇත්තටම බවන මේක දිහා බලනකොට පරිඋත්සාහන කෙලෙ සංගලනවා, වේදිකම් කෙලෙ සංගලනවා, අනුතේ කෙලෙ නටනවා. ඒ එකිනෙකා එකිනෙක මට්ටම් වල විසින්ින්ද වැඩ. අපිට කිසිම කාරණයක් නැහැ. මෙන්න දැක්කේම තමයි කියන්නේ මේකයි ඉස්ලාම සිහිය පිටුවා ගැනීමෙන් මේක කල්ප කරගන්න. ඒවා පිළිබඳව නිරෝධ සංඥාව ආදී සංඥාවක් ඇති කරගෙන ඒවා වේගකර දැනගන්නා විඥානයක් ඇති කරගෙන ඒවා ප්‍රහාණය කිරීමේ ප්‍රඥාවක් ඇති කරගෙන සම්පූර්ණයෙන්ම කතා ඒ නිසා මෙහෙම මත්තන් තුනක කෙලෙස් අප තුල ක්‍රියාත්මක වෙනවා. සීලේ හරියනවා නම් මේ ටිකම කෙලෙස් මෙලකට. සමාධි භාවනා ඥාන පරිඋත්සාහන කෙලෙස් මෙල කරගන්න. ඒ මත මැත්තේ සතිය. ඒ ඒ චිත්තක්ෂණේ ප්‍රතිමත් වෙනවා නම් ඒ සෑම සතිමත් කර සිත්පත් දැනගම නිවනේ තියෙන ආව නිරෝධ ශක්තිය වෙයි. ඒ තමයි සාධාරණ බුද්ධ කියන පදේ සමාන දෙලිම පාවිච්චි කරනවා. සමන් ගන්න භාවනා කරන අරමුණට මුලට මොන දාලා ඉන්නවා නම් අස්මත් කරනකොට වම් හදනකොට වම් හදන බව දන්නවනේ. ඒක ඇයෙනස සතිය තියෙනවා නම් සාධන වාසිය නමක් නිදේ. නිවනේ ආවකාලික රතිය 21 වෙනදී. මේ විදිහට භාවනා කරන කෙනෙක් නම් මේ දෙවියන් කියලා දන්නවනේ. ඒක පිළිබඳව ලොකු ප්‍රසාදයකින් මම මේ දන්න දැනුම මිනිස්සුන්ට කරන්න පුළුවන් උත්සාහම දැනුමයි කියලා. ඒක පිළිබඳව ඌර්ණ හිතේ දාගෙන ඉන්නවනේ එතකොට නිවන කියන වශයෙන් කියලා. හැකීම වශයෙන් හැකීම වශයෙන් ගන්නවනේ මේ නිවන කියන වශයෙන් කියන සාධංග වශයෙන් කියන. ඒක ඉවාදී ප්‍රශ්නයක් කරගන්න. ආත්ම සුරක්ෂාව කරන එක නම් මේ තියෙන ආස්වාදනන්නේ මේ ප්‍රස්වාදනන්නේ මේ දෙක අතර මැදේ දන්නවනේ හරි. රාගය ඇති වෙච්ච කෙනා මම හිතේ රාගය කියන බව දන්නවනේ හරි. ද්වේෂය ඇති වෙච්ච කෙනාට මම හිතේ තියෙන ද්වේෂය කියලා ගන්නවනම් හරි මම මේ කෑම කනවා මම යනවා මම මේ එනවා මම මේ බලනවා කියලා ඒ ඒ චිත්තක්ෂණේ චේතනාපූර්වකව කරන යම් කටයුත්තක් තියෙනවා අන්න ඒක විෂයේ අතිමත් වෙනවා කවදාකවත් ඒක කෙලෙස් කරගන්න හැබැයි කෙලෙස් හඳුන කපල ඉවර කරලා නෙමෙයි ඒ චිත්තක්ෂණයේ කෙලෙස් පදංග වශයෙන් යටපත් කිරීම නිසා ඒකට කියනවා අසංග නිරෝධී අසංග වශයෙන් නිරෝධී මෙන්න මේ සාධාරණ වශයෙන් ගත්ත නිරෝධ වීම ඉස්සක්ෂණේ ඉස්සක්ෂණේ එක දිගට පවත්වනකොට මේ මේ සතිය සුමාකාර කප්පය කියන ප්‍රවර්ධනය කියනවා. අන්නේ ඇති වෙන ප්‍රවර්ධනය තමයි සම්පූර්ණ ප්‍රස්තාවය කියලා සියල සියක් හොයා ගන්න ආගෙන අවනාරක. ඒසමේ සතියේ කියනවා මේ නයිසර්ගික ගතිය. ඕනම කෙනෙක් ප්‍රතිගත කරුවොත් දෙලීම කරන්න පුළුවන් කියන ගැතිය මිනිස්යාට සමනමයි. ඒකේ සම්මිය දෘෂ්ටික මිනිස්යාට සමනමයි කියන්නේ. ඒකත් කියන්නේ දෙදෙනාගේ ගන්න සංඛාව ඕනේ. සර්වඥාන්ගේ කිසිම අනුකම්පාවක් නැහැ. සර්වඥාන්ගේ දෙදෙනාගේ නෙවෙයි. සර්වඥාන්ගේ කියන්නේ මේක ඔබලට පුළුවන්. හැබැයි ආවට ගියාට බෑ. නිරෝධ සංඥාව හොඳට හිතේ කලපදියක් කරගන්න. මොනම මොන දෙයක්වත් ඇති කරන්න යන්නේ. ඇති වෙලා නැති වෙලා එන සෑම දෙයක් ඉතේ ඉන්නේ පූර්ණකයෙන් බලන්න. මේක ඉතින් විහා කාමයෙන් ගන්නවා අකර්මක කඩන්න මේ දේවල්. අත්තු කාර්ක කර්ම කාරක වගේ. අත්තු කාර්ක එක්ක හිත කොරම කරන සෑම දෙයක් කෙරේ. ඒ නැත්නම් අපි දැන් උගන්වනවා ප්‍රසංකාරික අධ්‍යයන කාර්යය කියන්නේ. ප්‍රසංකාරික කියන්නේ ඉඳලා අනුගේ එළවෙන්නට කරන්නේ සෑම දෙයකින් ගොරෝසු මණ්ඩලේ කෙලෙස් ඇති වෙනවා. අසංස්කාරික විතර දෙන්නේ කියන. ආසාවකියක් ආසාවකිය බලන්නේ ආසාව ප්‍රශ්නක ඉගේ සංසිදය. ඒ කාය හුස්ම ගන්න යන මාර්ගය නැති වෙනවා. ඒ අලුතෙන් කරන දේ නිසා භාවනාවක් ලැබෙනවා හිතේ ගොරෝසු ලක්ෂණ තියෙනවා නිවනේ පාදක. සංසිදනකොට ඒක දිහා අනුගේ දෙයක් වාගේ බලනවා නම් එක්වරුවන් අමතේ හරියනවා. ඒ නැත්නම් සම්පූර්ණ කරපු කෙනෙකුට මේක සමාන මාර්ගය හැලදෙනවා. මේ නලා මේ විරෝධ සංඥාව පිළිබඳව විරෝධ සංඥාව කියන්නේ නිරුද්ධ වීමට ඉඩ දෙන එක. අපි කරන්නේ නිරුද්ධ වෙන්න වෙන්න අනනේ. නිරුද්ධ වෙන්න වෙන්න කලබල කරනවා. ඉතින් කලබල කර කර අර බල්ල තමන්ගේ වලිගය අල්ලගන්න කරකිනවා වගේ අන්නේ කරකිනවා. අරගෙන කරගෙන කරගෙන වගේ කරකිනවා. එන්න සත්‍ය hina වෙනවා. ඒ වන්සලේ සත්‍ය හොයාගෙන ඉන්නේ මේ දුරන්නේ. වන්න දෙයක් නැහැ අදට වාඩි වෙනවා සත්‍ය තමයි. ගමන් කරන්නේ ඕනම කෙලෙක. ඕනම අරමුණක් ඉස්සලන්නේ. ඉදී යන ඉදී. අනිත් දෙයක් වගේ බලන්න පුළුවන් මේකේ සිද්ධියක් ඇත්තටම ආවම. ඒක පුරුදු කරන්න යරි මූල කර්මස්ථානය දෙන්නේ. මේ මූල කර්මස්ථානය වල සංකීත වේලාවක විශ්වාස කරගන්න. පරිමාණ සාධ්‍ය දානන සහලවනවා නම් තේරුම් ගන්න ඕනේ මේ පහරවන්නේ අපි ඇතුළේ නිත්‍ය සංඥාව තමයි. දුක සංඥාව තමයි. දුක සංඥාව තමයි ආත්ම සංඥාව තමයි. මම මේක දිහා මුදවට. අපි මේ සංකල්පයන් යොක්ක බලන්නේ. අතිමත් වෙන්න ඕන. එතකොට මේ කෙලෙස් ටික අලවල දුරක් කරන්න පුළුවන් විදිහව තමයි මේ නිරෝධය. නිරෝධ වීම දැක්ක දැක දැනගෙන කරන්නේ. ඒක බහන්න නිවන් දිනන කොට හරිම ලේසි භාවනා. මොකද නිවන් නොකරින් එකයි මේ කරන් යනකොට සාමාන්‍යයෙන් වට ගන්න සීලය නරස් කරගන්න සමාජයක් නරස් කරගන්න අපි හේන අරමුණෙහි කරමින් අරමුණත් එක්ක සම්බන්ධ කරගැනීමේදී බොහෝම වෙහෙස වෙනවා. ඒක උනාට පස්සේ දැන් අරමුණ හිත බැඳුනා කියන පොඟ යෝගාවකේ දන්නේ නැහැ. තාම අර පරණ විදිහට දඟලන අරමුණ තාම අල්ලගත්ත නැති වෙලා ඒක යෝගාවචරය අදුගාමන භාවනා කරනකොට සම්පූර්ණ කරනවා මෙන්න මේ මේ වෙලාවෙදි මට අරමුණ මෙහෙම දෙනවා මෙන්න මේ මේ අරමුණ අරමුණ මෙහෙම දෙනවා කියලා සම්පූර්ණ අරමුණක් එක්ක මේ ආද වෙන දේවල් වෙන දේවල් වලට පුළුවන් තරම් වේග කරලා ඒකම දැනගන්න ඒකම දැකගෙන ගුරුවරට කියන්න පුළුවන් කප්පේ නවන එන්නේ එන්නේ යෝගාවචරයක් ඉන්නේ ගුරුවරට තේරෙන පටන් තේරෙන පටන් අරගන්නකොට මේ නිරෝධ ගන්නවා පිළිබඳව විස්තර කළ දෙකක් හරි ලේසි. ඒ වගේම යෝගාවචරය තුළ අර ආරම්භයේ දුන ප්‍රශ්නයක් නැත්නම් චෝදන කරන තුරු අනුකම්පාවේ ගැටි එන්නේ එන්නේ හඳුනගන්න. මේ தත්යේ වෙන්නේ නැහැ කියලා නම් ඒක උත්සාහ කරන්නේ. උඹ දෙන්නේ මේක මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙනවා. මේ දෙනෙක් විශාල චිත්ත රූප මහාගෙන ඉන්න භාවනාදී මේ මේ දේවල් වෙන්න ඕනේ කියලා ඒ සෑම චිත්ත රූපයක් ප්‍රතියක් වාට ගන්න එක සිස්තම දක්වනවා. එනදී මේ මෙහෙමයි කියලා ආදේශ යනවා නම් මේ නිරෝධ ගන්නවා පිළිබඳව ලොකුවක් දැකින් වාචයක් මෙතනට කියනවා. ඒක ඉදිරිපත් කිරීම ගන්නෙත් නැහැ. ඒක ලොකු දෙයක් කියලා ගන්නෙත් නැහැ. ඒ නිසාමයි අවර්තනන්ට මතක් කළ දෙන්නේ නිරෝධ ගන්නවා නම් යහපත සාකච්ඡා කරන්න. නිරෝධ ගන්නවා නම් බණ කියන්නේ කියන කොටේදී මේ භාවනා දැකේ පාකල් ප්‍රතික්ෂේප කරලා තියෙන කරන්නේ නමුත් අපි හිතාන්නේ කියන භාවනා විස්තර කරනවා. මොකද જાතිය කිව්වනම් හම්බෙලා නැහැ. අර මල්දරන් කියවන්න හදලා ඒක වාක්‍යය. මොකෙන් කිව්වද භාවනා කරනකොට කිසිවෙන්නේ මේකයි කියලා කියාගන්න පුළුවන් තරමට වාදී. භාවනා කරනකොට එන්නම නිරෝධය කියන්නේ ලෝක අධිදේවියක් වෙන්නේ. යම් තැනක කුෂ්ණාව දිනන කෙනෙකුට යම් තැනක සංඛාර කියන කෙනෙක් ඒක ආකාරයෙන් මොකද බලන්න කොහොමද බලන්න මේ නිරෝධය කියන්නේ නිරෝධය කියන්නේ ආන්දේ දුක් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පදාගෙන හිටපු දෙයම කියන එක. හිත තැනක නෙවෙයි. කියලා කියන්නේ මේ සංඛාර දෙකක්. එනිසා මේ සංඛාර ධ්‍යාන ඉස්හාම කලකෙදී සතිය පෙර කියන සංඥාව අයින් කරලා නිරෝධ සංඥාවෙන් නෑ. ඒවාදන්න සංඥාවෙන් වලනවා නම් ඒ බලනවා. වෙනම බැලුමක් වෙනවා විවිධ බැලුමක් වෙනවා මේක වෙනම ප්‍රශ්නයක් ඒක මොකද කියලා හම්බලා ඉතින් කතා කරන්නේ ඒ බලාපොරොත්තු වෙන අපේ සමානේ මේ මත කරගත්ත ආදන මත ඊරෝල් ගන්නා පිළිබඳව කොහොමද සාමන කරනවා සාමන සාහජ පිටිගහන අපල ඒක තමයි දේශනා කරලා තියෙනවා බල්ලතමන්ගේ දේශනා කරනවා මොකදගේ ආදනාත්මක කරන මේක සාකච්ඡා කරන්න අමාරු ඒ නිසා ලබන සමාන සැදී යෝජනා කරන කියලා සාකච්ඡා කරමු කියන්නේ ඒක කාලයක අපිට මේ කය අතුලට කරගන්න ඉස්සර කරගන්න මේක මතින් සමතමගේ ලබා දෙන මතකයේ ඉස්සු කරලා මේ කරගෙන යන සත්‍යාව ශක්තියෙන් ධෛර්යයෙන් බලයෙන් යුක්තව ඉන්දියාම බැරි සාහත කර ගැනීම නිරෝධ සංඥා විතරක් නිරෝධ සංඥා විතරක් ඒ අවධානයේ පූර්ණ ධම්මජීව ස්වාමීන් වහන්සේ